දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සම්තං ඒතං පඤ්ඤිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාද්‍යය මහනිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ හත්වෙනි දේශනය යටතේ ඉදලා තිබෙන්නේ අනුදස්සන විඥානයක් ගැන කියවෙන උත්තරාගාතහ භාග්ඥා අප පසුගිය දේශනාවේදී අදාරියේදී උපුටා දැක්වුවා කේවඩ සූත්‍රයෙන් දීඝනිකායේ කේවඩ සූත්‍රයෙන් ඒ ගාථාව විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං එත්ථ ආපෝච්ච පඨවි තේජෝ වායෝ නගාධති එත්ථ දීඝංච රස්සංච අනුන්තුණං සුභා සුභං එත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියන මේ ගාථා ධර්මයයි මේ ගාථාවේ සාමාන්‍ය අර්ථ විතාම තකවින් විතරයි අපිට එදා සඳහන් කරන්න පුළුවන් වුණේ කාල වේලා මදි නිසා අද කවිස්තරව ඒ ගැන විවරණයක් කියන්නටයි බලාපොරොත්තු වෙන්නේ මේක සාමාන්‍ය අදහස අපි මුල් පදයේ පරිවර්තනය කළේ නෑ ඒක මොකද මුල් පදයේ තිබෙන වචන කීපය තමයි ඉතාමත්ම ගැටලු සහිතව පෙනෙන්නේ කාටත් ඒක නිසා ඒ පදේ හිම අරගෙන අනිදස්සන වූ අනන්ත වූ සබ්බතෝ ප්‍රභු වූ විඥානයක පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත ධර්ම හතරක් දිග කොට අනුස්තුල ඒ කියන්නේ කුඩා මහත් ඊළඟට සුභ අසුභ කියන ඒ ප්‍රඥාප්ති ඒ වගේම නාමය කරුපයක් කියන මේවා හැම එකක්ම උපරෝධනීය වෙනවයි නැති වෙනවයි විඥානයේ නිරෝධයෙන් මේ සියල්ලම උපරෝධයෙන් වෙනවයි බලත්කොන් ලබනවයි කියන එක. ඒක සාමාන්‍ය අදහස. දැන් අපි ක්‍රමානුකූලව මේ මුල් පදයේ තිබෙන ඒ වචන වල අර්ථය විමසන්න බලමු. පළමුවෙන්ම විඥානං අනිදස්සනං කියන තැන මේ අනිදස්සනං කියන වචනේ අනිදස්සන කියන වචනේ අර්ථය නිදර්ශන කියන වචනේ සාමාන්‍ය අර්ථය කාටත් ප්‍රකටයි නිදර්ශනය කියලා පාවිච්චි වෙනවා යමක් විදහා දක්වන යමක් පෙන්눔 කරන දෙයට නිදර්ශනය කියලා කියනවා. මේකයි මූලික අර්ථය. මේ මූලික අර්ථය පවා එක්තරා විදියකට යමකට විශේෂණ වශයෙන් දෙන අවස්ථාවක් අපට දකින්න ලැබෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාතයේ ප්‍රථම කෝතල සූත්‍රයේ අභිභායතන පිළිබඳව සඳහන් වන ඒ කියන්නේ කසින නිමිති වගේ ඒ ගැන හිම සඳහන් වෙන සූත්‍රයක කටේ නිමිත්තක් වශයෙන් වගේ පාවිච්චි කරන්න පුළුවන් සමහර විට දියබේරලිය මල. ඒ දියබේරලිය මල පිළිබඳව මෙන්න මෙහෙම පාඩියට සඳහන් වෙනවා. උම්මා පුත්තන් නීලං නීලවන්නං නීල නිදස්සනං නීල නිභාසන නිභාසන කියලා. උම්මා පුත්තන් නීලං නීලවන්නං නීල නිදස්සනං නීල නිභාසන. මේ දියබේරලිය මල පිළිබඳව සඳහන් වෙනවා. නිල් වූ නිල් වර්ණ වූ නිලක් පෙන්눔 කරන නිල නිදර්ශන කියලා කියන්නේ නිලක් පෙන්눔 කරන නැත්නම් නිලට නිදර්ශනයක් වන නිල නිභාගන කියන්නේ නිල් දිස්නයක් ඇති නිල් දීප්තියක් ඇති කියලා මෙන්න මෙතන නිල නිදර්ශන කියලා උදලා තියෙනවා නිලට නිදර්ශනයක් වන නැත්නම් නිලක් විදහ දක්වන කියන්නේ එතකොට මේ විදිහට ගත්තම අපිට අනිදස්සන කියන එක හිතා ගන්න පුළුවන් යමක් විදා නොදක්වන යමක් පෙන්වු නොකරන කියන අර්ථය. මේ අනිදස්සන කියන වචනේ මේ අර්ථය ඇති බවට ඉතාමත් හොඳ පාඩකයක් අපිට ලැබෙනවා මජ්ක්‍ධිම නිකායේ කපචූපම සූත්‍රයෙන්. ඒක නිකන් අහම්බෙන් වගේ මේ උපමාව යෙදෙන්නේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට යම්කිසි උපමාවක් ඉදිරිපත් කිරීම සඳහා පළමුවෙන්ම ප්‍රශ්නයක් අසනවා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි යම්තේ පුරුෂයෙක් එන්නේද ඒ තාවිකේ පුරිසෝ ආගච්ඡේය ලාභං වා පරිද්දෙන් වා නීලං වා මංජත්තං වා ආදාය කියන්නේ යම් කිසි පාට සායම් වර්ගයක් අරගෙන යම් කිසි පුරුෂයෙක් වෙනවා නිල් හෝ තහ හෝ මදපිය හෝ රතු පාට හෝ කියන ওই විදිහේ පාටක් අරගෙන සායමක් අරගෙන යම් කිසි පුරුෂයෙක් ඇවිද්දා මෙන්න මෙහෙම කියනවා සෝ එවං වදෙය්‍ය අහං විනස්මින් ආකාශේ රූපානි දික්ඛාමි රූපපාති භාවං කරිස්සාමි මම මේ අහසෙහි රූප අඳිනවා රූප පහල කරනවා කියලා යම් කිසි පුරුෂයෙක් එහෙම කිව්වොත් ඒක කරන්න පුළුවන් වැඩක්ද කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන් සංඝයා වහන්සේලාගෙන් විමසනවා. සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා ඒක කරන්න බැරි දෙයක් ස්වාමීනි. මක්නිසාද? ඒකට හේතුව මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා පාඨයෙන්. අයන්හි භන්තේ ආකාශෝ අරූපී අනිදස්සනෝ තත්කන්න සුකරං රූපං ලිඛිතං රූපපාතු භාවං පාතු. මක්නිසාද? ස්වාමීනි මේ අහස අයම් නිභන්ති ආකාශෝ අරූපී අනිදස්සන. අහස අරූපී දෙයක්. රූප ධර්මයක් නෙවෙයි. රූප ස්වභාවයක් නැති දෙයක් අරූපී අනිදස්සන. අපට ඕන කරන වචනේ එතන තියෙනවා. අරූපී අනිදස්සන. යමක් විදහා දක්වන්න හැකියාවක් නැහැ. අන්න ඒක නිසා තමයි අනිබන්තේ ආකාශෝ අරූපී අනිදස්සන නසුකරං රූපං ලිඛිතුන්. ඒක නිසා රූපයක් ඇඳීමට හෝ රූපයක් ඒ අහසෙහි පහළ කිරීමට හෝ පහළ කිරීම හෝ කළ හැක්කක් නොවේ. නැත්නම් පහසු දෙයක් නොවේ. කියලා මෙන්න මෙතන එදිලා තිබෙනවා අර අහස අහසේ රූපයක් ඇඳට යම් කිසි ඇඟිල්ලකින් ආදී එහෙම නැත්නම් සායමකින් ඇඳට ඒක හිතින්නේ නැහැ. ඒක පෙන්වුම් කරන්නේ විදහා දක්වන ස්වභාවයක් අහසේ නැහැ. අන්න ඒ වගේ එතන අනිදස්සනෝ කියලා එදලා තියෙනවා. දැන් එතකොට අපි මේ අනිදස්සන කියන වචනේ දැන් මේ විඥාණයට ගැලපෙනවද කියලා බලමු ඊළඟට. විඥානං අනිදස්සන. විඥානයේ අනිදස්සනවන්නේ කොහොමද? අහත අනිදස්සන බව අර උපමාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් විඥානයක් අනිදස්සනවන්නේ කොහොමද? මේකෙදි පළමුවෙන්ම අපි මතක් කරගන්න හොඳ කාරණයක් තමයි මේ විඥානයේ සිත පිළිබඳව පොදුවේ මේ සිතේ තිබෙන එක්තරා ත්‍ෘත්‍යයක් තිබෙනවා තත්ත්වේක්ෂාව. ආපසු හැරී බැලීම. ආපසු හැරී බැලීම හැකියාවක් තියෙන අපේ සිත් වල. පත්‍යවේක්ෂණය. මේ පත්‍රික්ෂණය පිළිබඳ සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ ආපරි බැලීම ගැන දෙන අවස්ථාවල් වල එහෙම කන්නාඩියක් ගැන යොදලා තිබෙනවා. අම්බලත්කාරාවුල වාස්තුත්‍යයට යොදලා තිබෙනවා. තව සංයුත් සංගයේ ඡන්ද සංයුත්තේ වෙන ස්ථානයක යොදලා තිබෙනවා. අපිට ඒක නිදසුනක් වුණා ප්‍රමාණවත් නිසා දැන් අර අම්බලත්කාරාවුල වාදී බුදු පියාණන් වහන්සේ රාහුල ආමුදුවන්ට පත්‍රික්ෂිතා පත්‍රික්ෂිතා කායන කම්මකාතබ්බං ආදී තැන්වල ඒ විදිහට ප්‍රත්‍යක්ෂාවේ අගය දක්වන තැන්වල කණ්ණාඩියක් උපමා කරලා තියෙනවා. දසුගියවර දේශනාවේදී සඳහන් කරන්න යෙදුනා ඒ දණ්ඩ උඩ බල්ලා ගැන. ඒ දණ්ඩක් උඩින් යන බල්ලෙක් අර වතුර දිහා බලලා තමන්ගේ ඡායාව දිහා බලලා ඒකත් එක්තරා ප්‍රතිවික්ෂාවක් තමයි. මේ අපිට එක්තරා ධර්මතාවක් තියෙන මේ ප්‍රතිවික්ෂා කියන වචනේ තිබෙනවා මුලාව ඇතිවීමටත් මුලාවෙන් මිදීමටත් උපකාර වන යම්කිසි ක්‍රමයක් තිබෙනවා මේකේ. මුලාව ඇති වෙන්නේ අර බල්ලා අර ඒ දණ්ඩ උඩින් ඉඳගෙන බලන බලන වාරයට තමන්ගේ රූපය දකින්න වගේ මේ ප්‍රතිවේක්ෂණවන අයෝනිසෝ. ඒ කියන්නේ නුනුවණින් එහෙම නැත්නම් නුවණ මදිකමින් සත්‍ය දෘෂ්ටියෙන් යට වෙලා එහෙම නැත්නම් මේ මුලාවෙන් බලනකොට ඒක දිගටම මේ විදිහට බල බල නගුට පොළවමින් උගරවමින් ඉන්න පුළුවන්. අන්න ඒක මේ පත්‍රික්ෂාවේ අයෝනිසෝ කරන නිසා. නමුත් යෝනිසෝ පත්‍රික්ෂිතා පත්‍රික්ෂිතා කියලා අර දෙසරයක් මෙතන යොදලා තියෙන්නේ අර අම්බලත්ති කරාවුල වාසූත්‍රය ආදී අන්න යෝනිසෝ නුවණින් කරනවා. එතකොට නුවණින් කරන් පටන් ගත්තොත් උපත් වේක්ෂාව එතෙන්දී අර ධර්ම පිළිබඳව අවබෝධය එන්නේ අර සම්‍යක් දෘෂ්ටි පිළිහිදලා කරනවා නම් විමුක්තිය හදා ගන්න පුළුවන්. එතකොට මේ සිතේ තිබෙන මේ ජී කාරණා දෙකක්ම මේ ප්‍රත්‍යවේක්ෂාවේ අංශ දෙකක් තිබෙනවා. මේක අපි අමතරවයි සඳහන් කරන්නේ අමුත අපට ඕන කරන කාරණය මේ විඥානයේ යම් කිසිවක් පිළිබිඹු කරන අර කණ්ණාඩියක වගේ යම් කිසි අමුතු ස්වභාවයක් තිබෙන විඥානයේ සිතේ. මෙන්න මේ සත්‍යයයි මේ විඥාන අනිදස්සනම් කියලා තියෙන මෙතන මේ රහතන් වහන්සේගේ නිදිමත සිත පිළිබඳව ලක්ෂණයක් තමයි යමක් පිළිනුබු කරන්නේ. මොකක්ද පිළිදුණු කරන්නේ? නාම රූපය. දැන් අර සාමාන්‍ය පුද්ගලයාගේ ඒ ප්‍රත්‍යක්ෂ කරලා බලනකොට ඒ නාම රූපයක් ඒ පුද්ගලයාට පෙනෙනවා ඒ මම මාගේ කියලා කියන්න පුළුවන්. අර බල්ලට අර තමන්ගේ ඡායාව පෙනෙනවා වගේ. ප්‍රත්‍යක්ෂණයේදී හැම කෙනෙකුටම නොරහත් කෙනෙකුට නාම රූපයක් දකින්න ලැබෙනවා. ඒ නාම රූපය තමයි රාත්මත්වයෙන් කෙනෙක් ගන්නෙ. මම යමාගේ කියන හැඟීමෙන් අරගෙන ඒ මුලාවලට එන්නේ. නමුත් රහතන් වහන්සේගේ විඥානය කොටින්ම ඒක අපපතිච්චිත විඥානයක්. අපි කලින් දේශනාවලත් සඳහන් කළා පතිච්චිත විඥානයත් අපපතිච්චිත විඥානයත් කියන්නේ. නාම රූපයක පිහිටි විඥානය තමයි සාමාන්‍යයෙන් නොරහත් විඥානය. නාම රූපෙන් නිදුණු නාම රූපයක නොපිහිටි විඥානය අපපතිච්චිත විඥානය. එතකොට පතිච්චිත විඥානය ඒ පිහිටියා වූ නාම රූපය පිළිලු කරනවා ආපසු හැරී බැලීමේ අපගේ චිත විඥාණය ඒ විදිහට පත්‍යවේක්ෂාවේදී හමු වෙන්නේ නැහැ නාම රූපයක් නාම රූපයක ඇලෙන්නේ බැඳීන්නේ බැඳීම ආදියක් කිසිවක් නැහැ ඒ රහතන් වහන්සේට මම මාගේ කියන හැඟීමක් නැහැ ඒ නාම රූපේ කොටින්ම නාම රූපේ බැඳෙන්නේ නැතුව ඒක විනිවිද යාමක් වගේ දෙයක් වෙනවා ඔන්න එතකොට අනිදස්සන විඥානන් කියන වචනේ අර්ථය ගන්න තියෙන්නේ අන්න ඒ විදිහටයි විඥාන අනිදස්සන ඊළඟට අපි බලමු මේ අනන්තං කියන පදය. විඥානං අනිදස්සන අපිට තවත් මේකට එකතු කරන්න පුළුවන් මේ අනිදස්සන කියලා ප්‍රකාශ කළ අදහසට මේක අනිදස්සන වන්නේ මක් නිසාද? අර රූප ධර්මයන් අවශ්‍ය බව පෙන්නවා. අර කලින් කියපු අහම්බෙන් ගත් උපමාවේ පවා රූප ධර්මයන් අවශ්‍යයි යමක් පිළිබිඹු කිරීමට. රහතන් වහන්සේගේ විඥානය පිළිබඳව මේ ගාථාවෙන් සඳහන් වෙනවා. එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ සතර මහා භූත ධර්මයන් නිසා තමයි රූප සංඥාව කෙනෙකුට ඇතිවෙන්නේ. රූපයට හේතු වශයෙන් දක්වන්නේ ඒවා. සතර මහා භූත හේතු රූපඛණ්ඩක සංඥාපනාය කියලා විදිහට දක්වලා තිබෙනවා. එතකොට රහතන් වහන්සේ මේ සතර මහා භූතයන්ගෙන් සිත මුදාගෙනයි සිටින්නේ. පඨවි ධාතු ආදිත්තං විරාජේති ආපෝ ධාතු ආදිත්තං විරාජේති ආදී වශයෙන් ඒ ධාතු බංග සූත්‍රාදීම සඳහන් වෙනවා. රහතන් වහන්සේ මේ සතර මහා භූතයන්ගේ චිත්ත මුදාගෙනයි තිබෙන්නේ. ඒක නිසා රූප සංඥාවක් ඒ ප්‍රතිවේක්ෂණාවදී අහු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි. එතකොට එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාදති. මෙතන ගාදති කියන වචනත් ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් අපි ගැඹුරු වතුරකට මේ වතුර කොච්චර ගැඹුරුද එහෙම නැත්නම් මේකේ පතුල කොතනද කියලා දැනගන්න අපි ළඹයක් වගේ දෙයක් දානවා. මොකක් හරි මේකේ පටලවල දානවා. ඒක ගිය දුර අනුව අපි ගැඹුරු මනිනවා. එහෙම නැත්නම් ඒක ගිහිල්ලා නැවතුණු තැන අන්න අහවල් තැන පතුලේ කියලා හිතා ගන්නවා. මේකට උපකාර වෙන්නේ යම් කිසි රූප ධර්මයක්. මේ විඥානේ එතකොට රහතන් වහන්සේගේ විඥානේ ඒ විදිහ රූප ධර්ම වල බැඳෙන්නේ නැහැ, රැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේක අනිදස්සන වෙන්නේ. ඒ අර්ථයෙන්. විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ බබං එතාපෝච පඨවි තේජෝ වායෝ නගහදති. ඒ රූප ධර්ම වල ඒ ගැටීමක් නැති නිසාම තමයි ඊළඟට ඒකටම ආйти මෙතෙන්දීම අපිට සඳහන් කරන්නත් පුළුවන් අර රූප ධර්මයන් පිළිබඳවම එක්තරා මිනුම් විශේෂ තමයි දීඝං රස්සං දිගකොට අනුන් තුලං අනු ස්ථූල එහෙම නැත්නම් කුඩා මහත් සුභා සුභ ලක්ෂණාව ලක්ෂණාදී වශයෙන් මේ සියල්ලම අර විඥානයේ සතහන් නොවන්නේ. ඒ වයින් පෙන්වුම් නොකරන්නේ විදහා නොදක්වන්නේ මක් නිසාද? අර සතර මහා භූතයන්ගෙන් රූපයට රූප සංඥාවට හේතු වූ සතර මහා භූතයන්ගෙන් තථාගතයන් වහන්සේත් අනිකුත් රහතන් වහන්සේලාත් හිත මුදාගත්. අවිඥානං අනිදස්සනං අනන්තං ඊළඟට අනන්තං කියන වචනය ගැන හිතලා බලමු. අර ගැඹුරු දිය ගැන අපි ප්‍රකාශ කරනකොට අතන කිව්වා ළඹයක් වැනි දෙයක් දමල තමයි මේකේ ගැඹුර මනින්නේ. දැන් මේ රහතන් වහන්සේගේ විඥානය පිළිබඳව ඒ විදිහේ අර රූප ධර්මයන් නැති නිසා ඒවා පෙන්වන්න කරන ඒක සූචකයක් වශයෙන් පෙන්වන්න කරන රූප ධර්මයන් නැති නිසාම ඒ විඥානය අනන්තයි. තවත් අර්ථයකින් ඒ අනන්තයි. දැන් අපි දන්නවා දිග කොට ආදී ભેද මේවා අපි කලින් සඳහන් කළා මේවට සාපේක්ෂක කියන වචනයක් සඳහන් කළා. සාපේක්ෂක ප්‍රඥප්තිය කියලා. අපි තේරුම් ගැනීම පහසු වීමට මේවට ඈඳුතු පද කියලා කිව්වා. ඈඳුතු කියන වචනේ නොයෙකුත් වෙන අර්ථ තිබෙන්න පුළුවන්. අපි මේ දේශනා මාලාවට උපකාර කර ගැනීම සඳහා මේ වචනේ යොදාගත්තා. මේවා ලෝක ව්‍යවහාරයේ සාමාන්‍යයෙන් පවතින්නේ ඈඳුතු හැටියට නේද? දිගකොට, සුභ අසුභ, කුඩා මහත් ආදී මේ ප්‍රඥප්ති තිබෙනවා ලෝකේ. මේ හැම ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම ද්වේනිශ්චිත ස්වභාවයක් තියෙනවා මේවයි. දෙකක් අතරේ පවතින්නේ. මේ යම්කිසි රාමුවක් ඇතුලේ දාපුවා වගේ හැදියට. දැන් අපි යම්කිසි වැඩකට දී කැල්ලක් ඕන වෙලා සොයනකොට මේ දී කැල්ල දිග වැඩි කියලා කියන්නේ මොකද්ද? දිග වැඩි කියලා කියන්නේ මොකක් නිසාද? අපිට ඕනේ කුයිට වඩා කොට එකක්. කොටමදි කියන්න ඕන එකට අපි දිග වැඩි කියනවා. මේක කොට වැඩි කිව්වොත් ඒකේ අදහස දිගමදි. ඔන්න එතකොට දිග කොට කියන දෙක එක්තරා රාමුවක් ඇතුලේ. ඇත්ත වශයෙන් කියනවනම් හැම මානයක්ම හැම මිනුමක්ම යම්කිසි පරිමාණයක් තුලයි ගිරෙන්නේ. ඒක රාමුවක් තුලයි ගිරෙන්නේ. අන්න ඒ අර්ථයනොත් එතකොට සාමාන්‍ය ලෝකයාගේ සිත් උද්දතුන් අන්තවාද අන්තයයි. අන්තය කියන්නේ කොන් තිබෙනවා. ඒ කොනයි මේ කොනයි. අපි අර මුලින් ඉඳලම අස්තිනාස්ති ඇත නැත ආදී වශයෙන් අර ලෝකයා අන්ත දෙකක් ඇසුරු කරනවා කියලා ප්‍රකාශ කළේ ඉතාමත් පුළුල් අර්ථයකින්. ලෝකයා හැම තිස්සෙම යම්කිසි රාමුවක් ඇතුලේ කල්පනා කරන්නේ. රාමුවක් ඇතුලේ. ඒක නිසා තමයි අර දිග කොට ආදී ප්‍රඥප්ති වල බැඳිලා රැඳිලා ඉතිබෙන්නේ. ඔන්න එතකොට අනන්තං කියන අර්ථය අපට ඒ යකින් ගන්න පුළුවන් මේ රහතන් වහන්සේගේ විඥානය උතුමාන්තමට අර අර විදිහේ සීමාවක් නැතිව ගිහිල්ලා බැඳෙන්නේ නැතිව සැඳෙන්නේ නැතිව අනන්ත විදියට අනන්ත ස්වභාවයක් දරනවා මේ කාරණේ පැහැදිලි වෙන ඉතාමත් වටිනා ධාතහ ධර්මයක් තිබෙනවා උදාන පාළියේ පාටලි ගාම්‍ය වගේ ඒ වගේ කියන සූත්‍ර මුදක් හරිය මේ නිබ්බාන පත්‍ය සංයුක්ත සූත්‍රයි ඒ නිබ්බාන පත්‍ය සංයුක්ත සූත්‍රයක සඳහන් වෙන ගැඹුරු ධාතහ ධර්මයක් දුද්දතං අනන්තං නාම නහි සත්‍යං සුදස්සනං පටිවිද්ධා තණ්හා ඥානතෝ පස්සතෝ නත්ති කිංචන මේ ගාථාව අර බොහෝ ගැඹුරු ගාථාවල වගේම අතුආචාරින් වහන්සේලාට ප්‍රශ්නයක් වුණ එකක් වෙන එකක් තබා පාඨාන්තර පිළිබඳව ශුද්ධියක් ඉදිරිපත් කරන්න බැරුව මෙන්න මේකත් වෙන්න පුළුවන් කියලා අන්න එහෙම දක්වන අවස්ථාවක් මෙතන දුද්දතං අනන්තං නාම නහි සත්‍යං සුදස්සනං මේක අපි සාමාන්‍ය අර්ථයේ ඉතලා ගනිමු අනන්තය අනන්තේ කුමක් හෝ වේවා මේ අනන්තය දුද්දනං. අනන්තය කියන කෙනේ කියන අනන්තය දැකීම පහසු දෙයක් නොවේ. දුද්දනං අනන්තං නාම. අනන්තය නම් තේරුම් ගැනීම දැකීම පහසු වැඩක් නොවේ. දුද්දතං අනන්තං නාම නහි සත්‍යං සුදස්සනං. ඒකම අවධාරණයෙන් තවස කරක් කියනවා. සත්‍යය පහසුවෙන් දැකිය හැක්කක් නොවේ. මේ අනන්ත කියන එක සත්‍ය බව නිර්වාණය බව එතනින් හැඟෙනවා. දුද්දසං අනන්තං නාම නහි සත්‍යං සුදස්සනං. පටිවිද්ධා තණ්හා ඥානතෝ පස්සතෝ නත්ති කිංචන. අතන ඥානතෝ පස්සතෝ කියන්නේ ඥාන දර්ශනය ඇති ඒ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ එහෙම එබඳු උත්මීන් විසින් ප්‍රතිවිද්ධා තණ්හා තණ්හාව විනිවිද දකින්න තිබෙනවා. ප්‍රතිවිද්ධා තණ්හා ඥානතෝ පස්සතෝ අනේ අවස්ථාවේ මොකද්ද? නත්ති කිංචන. ලෝකේ කිසිවක් නැත. කිසිවක් නැත අනිමිත්ත වශයෙන් ලෝකේ ආරමුණු වෙනවායි කියන එකයි. එතකොට මෙතන මේ නිර්වාණය ගැනයි මේ ගාථාව කියෙන්නේ. මේ අනන්තං කියන වචනය පිළිබඳව අටුවාව පරමත්ත දීපණී අටුවාවේදී මේ අටුවාචාරින් වහන්සේ මේක ඇත්ත වශයෙන් අනන්තංද අනන්තංද කියලා තෝරගන්න බැරුව ඒ මත දෙකටම ඉඩ සලසලා කියනවා. අනන්තං කියලා එක අර්ථයක් දෙනවා. ඒකත් සහයතු කර බව පෙන්වන්න කරන්න ක්‍රමයක් නිරුක්තියක් දක්වනවා. නතා කියලා කියන්නේ තණ්හාවට නමක් කියලා කියනවා. සාමාන්‍යයෙන් තණ්හාවට යොදන්නේ නැති කියන වචනයයි. නතා කියලා නම් යොදන්නේ නැහැ. කොයි හැටියකින් හෝ වේවා නතා කියන්නේ තණ්හාවේ අනතං කියන්නේ ඒ තණ්හාව නැති නිසා නිර්වාණය කියලා ඔය අනතන් කියන පාඩියක් සනාථ කරනවා. ඒකත් හේතුයි කියලා ඉතල අටුවාචාරින් වහන්සේ කියලා ඊළඟට ප්‍රකාශ කරන අනන්තං පිටපතන්ති. මේ සමහර මේක අනන්තං කියලත් මේ පාඩිය දක්වනවායි. ඊළඟට ඒකටත් අර්ථය දෙනවා. ඒක අර්ථයක් දෙනවා නිර්වාණය නිත්‍ය නිසා. අර සදාකාලික අර්ථය අරගෙන. නිත්‍ය නිසා ඒකේ කෙලවරක් නැහැ කියන්නේ අනන්තං. ඒ කෙලවරක් නැති කියන අර්ථයෙන් එතන අනන්තං කියලා කියනවා. තවත් අර්ථයක් දෙනවා. සමහර කෙනෙක් කියනවායි අප්‍රමාණන්ති මේක ප්‍රමාණ කරන්න අප්‍රමාණ නිසායි අප්‍රමාණ නිසා නිවනට අනන්ත කියලා කියනවා කියලා. අපි මේ දැක්වූ මේ විවරණය අනුව අර තරමදුරට කිට්ටු වෙන්නේ අප්‍රමාණ කියන එකයි. මේ අප්‍රමාණ කියන වචනේ නොයෙකුත් අර්ථ ભેද තිබෙනවා. නමුත් ඒක පිළිබඳව යම් කිසි ප්‍රශ්න කීපයක් ඉදිරියට එන්න පුළුවනි. මේ අප්‍රමාණ කියන අර්ථයට ලංවයි අපි මේ අනන්ත කියන පදය මෙතෙන්දි තේරුවේ. අර සදාකාලික අර්ථයක්වත් එහෙම නිත්‍ය අර්ථයක්වත් නෙවෙයි. අර ද්වේනිසිත පද අතර හැඳුරු සාපේක්ෂක පද අතර බැඳිලා රැඳිලා නැති බව ඊළඟට අර සතර මහා භූතයින් වැනි ළඹයකින් මනින්න බැරි තරම් කෙලවරක් නොපෙනෙන මහා ගැඹුරක් මේ විඥානයේ තිබෙන නිසා අනන්තයි. ඊළඟට මේ අනන්ත කියන පදයම අපි ඉතාමත්ම වැදගත් මේ සංකල්පයක් මෙතන තිබෙන්නේ අනන්තං කියන පදේ. මේකට තවදුරටත් අපට අවබෝධයක් ලබා දෙන්න වටිනා ගාථා ධර්මයක් අපට හමු වෙනවා. ධම්මපදයේ බුද්ධ වර්ගයේ යස ජාලිනී විසත්තිකා තණ්හානත්ති කුංචි නේතවේ තං බුද්ධං අනන්ත ගෝචරං අපදං කේන පදේන නිස්සත මේ ධාතාව මේ අර්ථය ඉස්සලා අපි පරිවර්තනය කරන්න කලින් මේකේ තිබෙන වචන කීපයක් ගැන පළමුවෙන් සඳහන් කරන්න වෙනවා යස්ස ජාලිනී විසත්තිකා ජාලිනී කියලා වචනයක් යොදනවා තණ්හාවට නමක් ඇටියෙද මේ තණ්හාවට උදාක් නම් යොදලා තිබෙනවා ජාලිනී කියන්නේ දැලක් ඇති තැනත්තා අපිට කියන්න පුළුවන් දැල්කාරී එතකොට ජස්ස ජාලිනී විසත්තිකා විසත්තිකා කියලා කියන්නේ අලවන සුළු. මේ තණ්හාවේ තවත් කෘත්‍යයක් තමයි අලවනවා. ලෝක සත්‍යය ඒ කාම වස්තුන්ගේ අලවන ස්වභාවයක්. එතකොට තණ්හාවට පද දෙකක් මෙතන යොදලා තියෙනවා. ජාලිනී විසත්තිකා. යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්ති කුහින්චිනේතරි. තං බුද්ධං අනන්ත ගෝචරං අපදං කියන පදේන නිස්සත. යම් කිසි කෙනෙක් යම් කිසි යම් කිසි තැනක් කරා ගෙන යාමට සමත් අලවන සුළු ස්වභාවය ඇති තණ්හා නැති බල්කාරිය යමෙකුට නොවන්නේද? යම් විමුක්ත පුද්ගලයෙකුට නොවන්නේද? ඒකයි ඔන්න සාමාන්‍ය දැන් අදහස ගලපලා ගත්තොත් යස්ස ජාලිනී විසත්තික තණ්හා නැති කුංචි නේතරි. මෙතන බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි කියන්නේ. බුදුරජාණන් වහන්සේට නැහැ බුදුරජාණන් වහන්සේගේ චිත්ත කොහෙවත් ඇදගෙන යන්න තමත් අර අලවන සුළු ස්වභාවය ඇති තණ්හා නැති දැල්කාරිය. තණ්හාවට තිබෙන දැල තමයි නාම රූප දැල. මේ නාම රූප දැලත් අරගෙනයි මේ ගොදුරු සොයන්නේ. මේ ගොදුරු අල්ලන්නේ යන්නේ තණ්හාව. මේ දැල්කාරිය නැත්තේද? තං බුද්ධං අනන්ත ගෝචරං අපදං කේන පදේන මිස්සත. අනන්ත ගෝචර වූ ඒ බුදු වරයාණන් වහන්සේ අපදං ඒ අනන්ත ගෝචර බුද්ධ ජානන් වහන්සේට මාර්ගයක් නැහැ. මාර්ගයක් කියලා කියන්නේ ගිහිච්ච මාර්ගයක් හොයාගන්න බෑ. පස්සෙන් ගිහිල්ලා පාය දැලක් දාලා අල්ලගන්න. එහෙම මාර්ගයක් පේන්නේ නැහැ. අපද කේන පදේන නිසිත කවරනම් මාර්ගයකින් අරගෙන යන්නේද සංහාවට කරගන්න දෙයක් නැති වෙනවා කියන එකයි එතන කියන්නේ පසුපතින් එල්ලවගෙන යන්න මාර්ගයකුත් නැහැ අල්ලගන්න ක්‍රමයකුත් නැහැ අනන්ත ගෝචර මේ කියන්නේ කෙලවරක් නොදෙන ගොදුරු බිමක් මේ අනන්ත ගෝචරන් කියන්නේ කෙලවරක් නොපෙනෙන ගොදුරු බිමක් දැන් සාමාන්‍යයෙන් මුවෙත් එහෙම අල්ලගන්න ඕනනම් අර එලෝගෙන ගිහිල්ලා අන්තිමට ඒ ගොදුරු බිම කෙලවර දිවත් අල්ලගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ මේ සිත පිළිබඳව බලනකොට මේ ඒ විදිහේ සංහාවට සොයලා එහෙම දැනෙන් අල්ල ගන්න පුළුවන් කෙලවරක් පේන්නේ නැහැ. මේ ධාතාවේ අර්ථය මේ සමහර ධම්මපද විවරණ ආදී දක්වනකොට මේ කාලේ ඒක ඉතාමත් අර අනන්ත කියන වචනේ ඉතාමත් මතු පිට අර්ථයයි අරගෙන තිබෙන්නේ. එතන අනන්ත ගෝචරන් කියන එක බුද්ධයාණන් වහන්සේ පිළිබඳව එදීම ගැන එතන සමහර අර්ථ විවරණ ප්‍රාරීන් දක්වන්නේ කෙලවරක් නැති දෑ අරමුණු කරගෙන සිටින නිසා ඒක අනන්ත ගෝචරය කියලා. බුදුඥානන් වහන්සේ කෙලවරක් නැති දෑ මේ සම්බන්ධිත ඥානය ගැන හිතාගෙනයි කියන්නේ. සියල්ලදත් බව. බුදු ඥාන වහන්සේට හැම එකක්ම කියන නිසා කෙලවරක් නැති අරමුණු තිබෙන නිසා අනන්ත ගෝචරයි. ඒ අර්ථය නෙමෙයි මෙතන අපි ගන්නෙ. මෙතන අනන්ත වෙන්නේ ඇත්ත වශයෙන් අරමුණක් නැති නිසා. අරමුණක් තිබුණා නම් අල්ලගන්න පුළුවන්. අරමුණක් නැතිවමයි මෙතන කියන්නේ. මේ අනන්ත ගෝචර කියන වචනේ අර්ථය ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න ඕනේ. ඔන්න ඊළඟට ඒක තේරුම් ගැනීමට උපකාර වෙන ධාතන දෙකක් අපිට හමු වෙනවා. ධම්මපදයේ අරහන්තවත් ඉතාමත් වටිනා ධාතා දෙකක් බොහෝ දුරට සමානයි එකිනෙකට. ධාතා යුගලයක් වගේ جوړුවක්. යේසං සම්නිච්චයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාදීව සකුන්තානං ගති තේසං දුරන්නය ඒ පළමුනි ධාතාව ඊතරම සමාන ඊළඟ ධාතාවත් යක්ඛාසව පරික්ඛේනා ආහාරේච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාදීව සකුන්තානං පදං තස්ස දුරන්නය සමාන අදහස් තියෙන මේ ගාථා දෙකෙන් සමාන අර්ථයයි තියෙන්නේ. ඉතින් බලමු මුල් ගාථාවේ ඒසං සම්නිචයෝ නැති යේ පරිඥාත භෝජන. යමෙකුට එකතු කරගත්තු දෙයක් නැද්ද? මේ වචනේ යොදලා තියෙන්නේ බොහොම ගැඹුරු අර්ථයෙන්. ධම්මපද එහෙම තිබෙන ගාථා බොහෝ විට රූපකාර්යයක් තිබෙනවා. මේ ධර්ම විද්‍යානන් වාසී ඉදිරිපත් කළ තිබෙන්නේ ගැඹුරු ධර්මයක් ඉදිරිපත් කළ තිබෙන්නේ ඊට නිසි භාෂාවකින්. බොහෝ විට ගැඹුරු රූපක තිබෙනවා. ඒවයි අර්ථය හරියට වටහා ගත්තේ නැත්නම් ඒ ධර්මය එම් පිටින්ම සමහර විට ඒක සාමාන්‍ය දෙයක් හැටියට කෙනෙක් කලකන්නත් ඉඩ තියෙනවා. දැන් මෙතන ජීසං සංනිචයෝනක්ති. යමෙකුට අර ගොඩ ගහගත්තු දෙයක් නැද්ද? නැත්තේ වේවිද? මේ ගොඩ ගහගන්නේ මොනවද? මේ පංච උපාදානස්කන්ධය මොහොතක් පාසා ලෝකයා ගොඩ ගහගන්නවා. කර්ම රැස් කරනවා පමණක් නෙවෙයි මේ උපාදානස්කන්ධය භවය කියන එක මොහොතක් පාසා ගොඩනගෙන දෙයක්. උපචය කියලා කියන එකට. උපචය. එතකොට මේ උපචයක් නෑ රහතන් වහන්සේලාට. ඒකට සංනිච්ඡයක්. එහෙම නැත්නම් කර්ම රැස්වීමකුත් නෑ ඒකම. මේ සංසන්නිච්ඡය වුණත් කීගේ පරිඥාත භෝජන. ආර්ය හොඳට තේරුම් අරගෙන තිබෙනවා. සාමාන්‍ය ප්‍රත්‍යවේක්ෂා වශයෙන් පමණක් නෙවෙයි මේක ධාතු වශයෙන් ආහාරයේ යථා ස්වභාවය. එක ආහාරයක් පමණක් නෙවෙයි ආහාර හතරම. කබලින්කාර ආහාර, භස්ස මනෝ සංචේතන, විඥානං ආදී ඒ හතර ආහාරෙම ගන්න පුළුවන්. ওই විදිහට ගැඹුරු අර්ථයක් මෙතන තියෙන්නේ. එතකොට යම් කෙනෙකුට ආර විදියට ගොඩ ගහගත්තු දෙයක් නැද්ද? භෝජනය හොඳට තේරුම් අරගෙන තිබෙනවද? මෙතන මේ භෝජන කියලා යොදලා තිබෙන්නේ තර ගෝචර කියන වචනයට ගැලපෙන ආකාරයෙන්. එතකොට ඒ සංසංවිචෝනාති යේ පරිඤ්ඤාත භෝජන පුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඒ රහතන් වහන්සේලාගේ ගොදුරු බීම ගොදුර මොකද්ද? ඔන්න මෙතෙන් දිහවගෙන මොකද්ද ගොදුරු බීම කියලා. ශුන්්‍යත අනිමිත්ත කියන විමුක්ඛ දෙකයි. ශුන්්‍යතයත් අනිමිත්තයත් මේ ශුන්‍යතයට එතකොට රහතන් වහන්සේලා ගොදුරු ගන්න වෙලාවල් වලට ඒ අරහත්ඵල සමාධිය වැඩ ඉන්න වෙලාවට ඒ සිත යන්නේ අර ශුන්‍යත පැත්තට අනිමිත්ත පැත්තට. ඉතින් මායයටවත් මේක අර තණ්හාවටවත් දැලක් දාලා අල්ලගන්න බැරි අවස්ථාවක්. ඒ ගොදුරු ගන්න අවස්ථාව. අන්න ඒකයි මෙතන ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ. ශුන්‍යත අනිමිත්ත විමුක්ඛයි ඒ ගෝචරය. ඊට ගෝචරෝ ආකාශේව සකුන්තානං ගති තේසං දුවන්නය. හරියට ආතේ පක්ෂීන් ගියාම ගියාම මේ මාර්ගය සොයාගන්න බැරුව වගේ මෙතන ගති කියන එක අතුආදීම සාමාන්‍යයෙන් තෝරන්නේ අර රහතන් වහන්සේ පිළිමම් පැවට පස්සේ ගිහිල්ලා උපන්න තැන. එහෙම නැත්නම් ගියේ කොහෙද කියන. ඒක නෙවෙයි මෙතන ගති කියලා කියන්නේ. මේ චිත්ත ප්‍රවෘත්තියයි. චිත්ත පිළිබඳ. රහතන් වහන්සේලාගේ සිත කොහෙද යන්නේ කියලා බලාගන්න බැහැ කියන එක මෙතන කියන්නේ. ගති තේ සංගුණන්නේ. ඒක ඊළඟ ගාථාවෙන්නේ තේ අදහසයි කියවෙන්නේ. යථාතවා පරික්ඛේන ආහාරේතානි සිතෝ යම් කෙනෙකුගේ එතන ඒක වචනින් යොදලා කියන්නේ රහතන් වහන්සේගේ යම් කෙනෙකුගේ ආසවා පරික්ඛීන ආශ්‍රයයන් ක්ෂීන වියද්ද ඡේ වියද්ද ආහාරයට අනිසිතෝ ආහාරයේහි නොඇලී සිටියේද තණ්හාවක් නැති ආහාරයට අනිසිතෝ ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ යමිකුගේ බුදුර ශුන්‍යත සහ අනිමිත්ත විමුක්ඛයේද ආකාශයේ සකුන්තානං පදං තස්ස දුවන්නය අහතේ පක්ෂීන්ගෙන් මෙන් ඒ අහතන් වහන්සේගේ පදං කියලා කියන්නේ මාර්ගය අර අපදං කියන පදේ නෙවෙයි සිත කියන ගාතාවක් මතක කරගන්න පුළුවන් යනවා. මෙතන පද කියලා කියන්නේ මාර්ගය. පදන් තත්ත දුරන්න යනවා. ඒ මාර්ගය සොයාගන්න බෑ කියන එකයි. එතකොට මේ අනන්ත කියන පදේ අනුව අපිට මේ තේරෙනවා අර්ථ රාශියක් මේ අනන්ත කියන වචනේ තිබෙනවා. අනන්ත ගෝචරං කියන එක. අනන්ත ගෝචරං කියලා කිව්වේ ඔන්න ඔය ගාථාශ්‍රේණිය අපිට තේරුම් ගන්න වෙන්නේ මෙතන අනන්ත කියන පදේ අදහස. විඥානං අනිදත්තනං අනන්තං සබ්බතෝ පබං ඊළඟට අපි සම්පතෝපභං කියන වචනේ තේරුම් ගන්න බලමු. සම්පතෝපභං දැන් අපි අර නාට්‍ය ගැන එහෙම නැත්නම් සිනමාව ගැන කතා කරනකොට ප්‍රකාශ කළා. අර ඒ සිනමා පිළි රැඳෙන චිත්‍රපට ගැන නැත්නම් චිත්‍රය යම්කිසි භාවනිකාවක ඒ නරමන්න ප්‍රේක්ෂකයා ඇදෙන්නේ ඒක මම කියලා හඳුනා ගන්න එක දකින්න චරිතයක තමයි හඳුනා ගන්න එහෙම මත් නිරාද අර අඳුරු පසුබිම නිසා. අඳුරු පෞසිතීම නිසා අර මෝහණයට වැටෙනවා. ඉතරාලියක මෝහණයකට වැටිලා ඒ ආස්වාදය කියලා කියන්නේ ඒකයි. එතකොට අත වශයෙන් ඉතර ආලෝකයක් කියන සිනමා ශාලාවේ. ඒ ඒ ආලෝකය තමයි සීමිතයි. ඒක තමයි ඊට තීරයට විතරක් වැදින ආලෝකය. අපි අර කලින් දේශනයක සඳහන් කළා ඒ දවල් කාලේ චිත්‍රපටිය පෙන්වන්න කරනකොට අර දොරවල් ආදියක් වහලා කළු සිරාජක් දාලායි චිත්‍රපට පෙන්වන්නේ. දැන් මෙතන කියවෙන්නේ මේ කබතෝ බව යම් කිසි විදියකින් අර චිත්‍රපටිය පෙන්වන අවස්ථාවක අපි කලින් උත්සාහ කළ උපමාව පමණක් නම් අදවල් කාලේ අර විදිය චිත්‍රපටිය බලන අතරේ කෙනෙක් හොඳට ඒක තමයි යොමු වෙලා ඒකටම මුලා වෙලා හිටි ගමන් අර දොරවල් එහෙම විවෘත වුණොත් අර තිර ආදී ඉවත් වුණොත් මොකද සිද්ධ වෙන්නේ එහෙම පිටින්ම අර හිටිය ලෝකයෙන් එළියට එනවා සිනමා ලෝකයෙන් එළියට එනවා චිත්‍රපටිය නතර වුණ නැති වෙන්න පුළුවන් නමුත් තාපති නාලෝකය ආවන්සා සම්පූර්ණයෙන්ම ආලෝකයෙන් අර ඉරේ තිබුණු සීමිත ආලෝකය නැතිලා ගියා. ඒකේ තිබුණ ආසාද පක්ෂය නැතිලා ගියා. එතකොට මෙන්න මේ විඥානය පිළිබඳව. මේ විඥානයේත් ඇත්ත වශයෙන්ම විඥානය කියලා කියන්නේ විඥානයත් ප්‍රඥාවත් අතර බලනකොට මේවා ඉදිකින් එකිනෙකට සම්බන්ධ නැති දේවලුත් නෙවෙයි. ඒක අර මහවේදාල සූත්‍ර ආදීම දක්වලා තියෙනවා විඥානය මේ දෙකේ වෙනසක් තිබෙනවා. මහවේදාල සූත්‍රයේ දක්වනවා සංඥා භාවයේ තබ්බා විඥානං පරිඤ්ඤය. විඥානයේ පිරිසිඳ දත යුත්තක් විඥානයේ ස්වභාවය තීරුම් දත යුත්තක් එතකොට කෙනෙක් අහන්න පුළුවන් කොහොමද මේ විඥාණයෙන් අපි හැම දෙයක්ම කරන්නේ කොහොමද විඥාණයෙන් තීරුම් ගන්නෙ කියලා නමුත් බුදුරජාණන් වහන්සේකට මාර්ගයක් පෙන්වු කරලා තියෙනවා. පඤ්ඤා භාවයේ තබ්බා විඥානං පරිඤ්ඤය. ප්‍රඥාව භාවිත වූ ප්‍රඥාවේ. ප්‍රඥාව භාවිත වෙනකොට විඥාණය පිරිසිදු දැනගන්න පුළුවන් වෙනවා. එතකොට අර කොටිම කියනවා විඥාණය අර සීමිත ආලෝකයක් වගේ අර සතු. අபிසංකත විඥානය දැන් සාමාන්‍ය නොරහත් විඥානයට අපි යෙදුව වචනේ තමයි අபிසංකත විඥානය. අර නාම රූපයේ ගිරවිලා තිබෙන විඥානය. අර තිරයේ බැඳිලා තිබෙන නරඹන්නගේ දෙක වගේ. ඔන්න ඒ විදිහට ඒ සීමිත පටු ස්වභාවය සාමාන්‍යයෙන් ලෝකයාගේ විඥානය. මේක ප්‍රඥාවෙන් අර පිටිම ආලෝකමත් වුනහම සිද්ධ වෙන්නේ කුමක්ද? සබ්බතෝපම හැම පැත්තින්ම ප්‍රභාව. හැම පැත්තින්ම ප්‍රභාව ආවහම අර ඉස්සෙල්ලා තිබුණ අවිද්‍යාව අඳුරු රාමුව ඉවත් වෙනවා. ඒ අවිද්‍යාව අඳුරු රාමුවෙන් මිදුණු විමුක්ත විඥානයයි මෙතන මේ සබ්බතෝ බබ විඥානය කියලා කියන්නේ. විඥානං අනිදත්තනං අනන්තං සබ්බතෝ බබ. මේ ප්‍රභාව මේ ප්‍රඥාව පිළිබඳ ප්‍රභාව විශේෂ අර්ථයක් තිබෙන සූත්‍ර දේශනාවල. චතස්සෝ ීමා භික්ඛවේ පභා කතමා චතස්සෝ සංදප්පභා සූර්යපභා අග්ගිපභා පඤ්ඤපභා. ීමා කෝ භික්ඛවේ චතස්සෝ පභා ඒතදත්තං භික්ඛවේ ීමාතං චතුන්නං පභාණං යදිදං පඤ්ඤප්පභා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ මෙන්න මෙහෙම මේ සූත්‍රය සඳහන් වෙන්නේ. තතස්සෝ ීමා භික්ඛවේ පබා මහණෙනි මේ ප්‍රභාවෝ හතර දෙනක් ඇත. මේ ආලෝක හතරක් ඇත. කතමා තතස්සෝ මොනවාද හතර? චන්ද ප්‍රභා, චන්ද්‍ර ප්‍රභාව, සූර්ය ප්‍රභා, සූර්ය ප්‍රභාව, අග්නි ප්‍රභා, අග්නි ප්‍රභාව, පඤ්ඤා ප්‍රභා, ප්‍රඥා ප්‍රභාව. ීමා කෝ භික්ඛවේ තතස්සෝ පබා මේවායි මහණෙනි ප්‍රභා හතර. ඒත දත්තම් භික්කවේ ඉමාතං චතුන්නම් ප්‍රභාණං යදිනම් පඤ්ඤා ප්‍රභා මහණෙනි මේ ප්‍රභා හතර අතුරින් කරුණා ප්‍රභාවම අග්‍රය. ඒ වගේම වටිනා සූත්‍රයක් ඒක නිතර උද්දෘත වශයෙන් දක්වනවා අර්ථය තේරුම් ගත්තත් නැත පබහතරන් ඉදම් පිටකරේ පිටා කංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිරේට්ටා තං අසුතව පුතුජනෝ යථා භූතං නප්පජානාති තස්ම අසුතවතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්ථීති වදානි පබහතරන් ඉදම් පිටකරේ පිටා කංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ විප්පමුක්තා තං සුතව ආර්යතාවකෝ යථා භූතං පජානාති තස්ම අසුතවතෝ අරියතාවකෝ චිත්ත භාවනා අත්ථීති වදානි සබස්තරං ඉදම් වික්කවේ චිත්තං මහණෙනි මේ සිත ප්‍රභාස්වරය පංචකෝ ආගන්තුකේ උපක්ලේශේ උපක්ලේශ නමුත් මේ සිත ආගන්තුක උපක්ලේශ වලින් පිටතින් ආපු උපක්ලේශ වලින් පිළිකිරණයි තං අසුතෝ අපතු ජනෝ යථා භූතං නප්පදානං මේ කාරණය අසුතව ධර්මයෙන් දත් ප්‍රකටණයා තත්ත්ව පරිදි නොදැනි තස්මා අසුතවතෝ පුදුජනත චිත්ත භාවනා නැති දිවදානි එම නිසා අසුතව ප්‍රකටණයාට චිත්ත භාවනාවක් නැtei කියන්නේ සබස්තරං ඉදම් පික්කලේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ විපමුක්තං මහණෙනි මේ සිත ප්‍රභාස්වරය ඒ ආගන්තුක උපක්ලේශ වලින් නිදී ඇත සංසුතන ආයසාරකෝ යථා භූතං පජානාති මේ කාරණය ධර්මය දත් ධර්මය අසායති සුතවත් ආර්ය ශ්‍රාවකයා සතු උපරිදි දනි තස්මා සුතවතු ආර්ය ශ්‍රාවකස්ස චිත්ත භාවනා අත්‍යති වදාමි එම නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් ඇතැයි ප්‍රකාශ කරමි මෙන්න මේ විදිහට එතකොට අපිට පේනවා මේ ප්‍රභාස්වර සිත පිළිබඳවයි මේ ප්‍රකාශ කරන්නේ. අර ඥානිදර්ශන අනන්ත අබ්බතෝ පද විඥානේ රහතන් වහන්සේගේ සිත පිළිබඳවයි මෙතන මේ කියවෙන්නේ. දැන් මේක ගැඹුරුම නැත්නම් පුළුල් මාර්ගයෙන් නැතත් අර අපි කාරණේ තේරුම් ගැනීමට ගත්තු සිනමා උපමාව ටිකක් නැවතත් මතක් කරගත්තොත් දැන් අර විදිහට දවල් කාලේ පෙන්වන චිත්‍රපටියේ කෙනෙක් එහෙම් පිටින්ම මේ චිත්‍රපටියට ඒ කතාවට නිමග්න වෙලා එහෙම් පිටින්ම සිනමා ලෝකයක ගත කරන අවස්ථාවේ හදිසියෙන් අර ශාලාලෝකයක් ඇවිල්ලා සම්පූර්ණ ශාලාව ඒකාලෝක වුණා නම් මොකද්ද වෙන්නේ? අපි අර මේ සූත්‍රයේ නිර්වාණය අරමුණු කරගෙන යොදාගත්තු වචන එක්තරා සීමිත අර්ථයකින් අපි නැවතත් මතක් කරගත්තොත් සබ්බ සංඛාර සමතයක් ගැන අපි සඳහන් කළා. අර නාට්‍ය පිළිබඳ සංස්කාරයන් ඒක සමතය වෙනවා. ඒ කියන්නේ අර නළු නිලියන්ගේ ඇඳුම් පැළඳුම් ඒවා ඔක්කොම හැම පිටින්ම අර ඒවයි තමයි වයිවර්ණ චිත්‍රපටියක් වෙන්න පුළුවන්. වයිවර්ණ චිත්‍රපටිය විවරණ වෙනවා. අර ආලෝකය ආවා. අර තිරේ තිබෙන දර්ශනයට වඩා අර පිටින් තිබෙන ආලෝකයෙන් අර එම් පිටින්ම අර මැකිලා යනවා. අන්න ඒක තමයි අත්ත වශයෙන් ඒකත් අර ඒක ඒක ප්‍රතිඵලයක් වුණා. අර පුද්ගලයාගේ සිටේ තිබුණු සංස්කාරයන් අර චිත්‍රපටි නිෂ්පාදකයන් විසින් තමන්ගේ සිටිනුත් ඇති කරගත්තු අර සංස්කාර සමූහය తాවකාලිකව හරි සංසිඳනවා. සබ්බ සංකාර සමතෝ කියන එකේ සීමිතාර්ථයෙන් මෙතනක් ගන්න පුළුවන්. ඊළඟට සබ්බූපති පටිනිස්සද්ද කියලා කියන්නේ ඒ පුද්ගලයා මම මාගේ කියලා එකතු කරගෙන තිබුණ යම් තාක් අත්දැකීම් තිබුණා. අර චිත්‍රපටි ආශ්‍රයෙන් කෙනෙක් චිත්‍රපටියක් බලනකොට 아무තු ලෝකයක ඉන්නේ. අත්දැකීම් රාශියක් එකතු කරගන්නවා. ඒ අත්දැකීම් පොදිය ගිලිහිලා යනවා අර මොහොතට. සබ්බූපති පටිනිස්සද්ද තණ්හක්ඛය අර හොඳට ආකාරයෙන් බලාගෙන හිටිය වෛවර්ණ දර්ශනය වෙනුවට දැන් ඒකට තිබුණ තණ්හාව නැති වෙලා යන මොහොතකට හරි. තණ්හක්ඛය විරාගෝ විරාග කියන වචනේ අර්ථ දෙකක් තිබෙන බව අපි කිව්වා නොයල්ම පමණක් නෙවෙයි නොයල්මට හේතු වන අර කායම සේදී යාම පාට සේදී යාම ඒකට අර පාට සේදීලා ගිය 아무තු දෙයකින් නෙවෙයි අර විඥානීය තීමිත ආලෝකය ප්‍රඥාවේ අතීමිත ආලෝකයෙන් බැහැලා ගියා නැතිලා ගියා විරාගෝ නිරෝධෝ නිරෝධෝ කියලා කියන්නේ නැවතීම මාළුට චිත්‍රපටිය එතනම නැතර වුණා සමහර විට අර යන්ත්‍ර ක්‍රියා කරන වෙන්න පුළුවන් නමුත් චිත්‍රපටිය අවසාන වශයෙන් අපි කලින් සඳහන් කළා චිත්‍රපටියක් අවසාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ නරඹන්නමයි ප්‍රේක්ෂකයා. එතකොට නිෂ්පාදනය කළ එක්කෙනාටම තමයි චිත්‍රපටිය නවත්තන්න පුළුවන්. අන්න නිරෝධය එතනම චිත්‍රපටිය එතනම නතර වුණා. නිරෝධෝ. නිබ්බාන නිවීම. යම් කිසි ආවේග උද්වේග සංවේග ඇතිලා තිබුණා නම් අර චිත්‍රපටිය නිසා ඒ වගේම ප්‍රති මොහොතකට හරි සංසිඳනවා අර ආලෝකය ආවා. ඔන්න එතකොට මේ අපි දන්නා දෙයින් අර නොදන්නා දේ පිළිබඳව සමහර විට යම් කිසි අවබෝධයක් මේ චිත්‍රපටි උපමාවෙන් ඇති කර ගන්න පුළුවන්. ඔන්න සබත පොමන් කියන එක ඔය ආකාරය. දැන් ඒක ගාථා උගන්දුවට අපි විග්‍රහ කරලා ඉවරයි. අත වශයෙන්ම මුල් පොතේ තියෙන වචන කීපේ තමයි එයා පන්දිලි ගවරුට මහලු ගැටලුවක් වෙලා තියෙන්නේ. අපි සම අටුවාචාරින් වහන්සේලාගේ මතේ දීපත් නොකළේ උන්වහන්සේලාට අගෞරවයක් නිසා නෙවෙයි ඒක අවිනිශ්චිතව අර්ථ කීපයක්ම දීපු දෙයක් නිසා ඒක අපි අගදී සඳහන් කරනවා මේ ඉදිරිපත් කළ යෝනියත් එක්ක සංසංගම කරන්න අවස්ථාවක් ලබා දීමට නමුත් දැනට මේ ගාථාව ඉතිරි හරියක් අවසාන පදේ ගැනත් යමක් කියන්න වෙනවා අවසාන පදේ තියෙන්නේ අර විදිහට විඥානං අනිදස්සනං අනන්තං කබ්බතෝ පපං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නදාදති එත්ත දීඝං කරස්සං චාමින් සූලං සුභා සුභං එත්ත නාමං කරූපං ච අතේසං උපරුද්ධති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුද්ධති බංගර නාමයක් රූපයක් නිරුද්ධ වුණා. ඇත්ත වශයෙන්ම නාම රූප නිරෝධය වගේ තමයි අර සිනමා පිළිවෙල තිබුණු දේවල් ඔක්කොම නැතිලා ගියා කියන එක වගේ නාම රූපේ නැති වුණා. විඥානස්ස නිරෝධය. මෙතන විඥානස්ස නිරෝධය කියලා කියන්නේ මොකක්ද? අර අභිසංකත විඥානය මෙතන කියන්නේ. අර කලින් තිබුණු අභිසංකත විඥානයේ නිරෝධයයි. විඥානත් නිරෝධේන එත්තේතං උපරුජ්ජති. මේ අභිසංකත විඥානයගේ නිරෝධයෙන් මේ සියල්ල උපරෝධණය වෙනවා. දැන් මෙතනත් පොඩි ගැටලුවක් තිබෙනවා. සාමාන්‍යයෙන් නිරුද්ධති උපරුජ්ජති කියන වචන සමානාර්ථවත් හැටියටයි සැලකෙන්නේ. බොහෝ සූත්‍රවල සමානාර්ථවත් හැටියට සමහර විට පිළිගන්නත් පුළුවන් විදිහට පෙනෙනවා. වෙනකක් තව මහා නිද්දේශ ආදී ඒ තරම් අටුවාවලත් උපරුජ්ජති इति නිරුජ්ජති කියලා ඒ විදිහට තත්ත්ව විග්‍රහ කළා. නමුත් මේ ගාථාවේ අපි ඊට වඩා ගැඹුරක් තිබෙන බව අපට පෙන්නවා. දැන් මේක ගාථා පදූපව. විඥානස්ස නිරෝධේන එත්තේත උපරුජ්ජති. ඒ එකකට අර විඥානය නිරුද්ධ වීම නාම රූපය ගැන නාම රූප ආදී දේවල් ගැන උපරුජ්ජති කියලා වචනයක් තිබෙනවා. මෙතන යම් කිසි විශේෂයක් තියෙනවා. එතමනක් නෙවෙයි. අපි එදා යන්තමින් සඳහන් කළා මේ ගාථා ධර්මය දේශනා කිරීමට බුදු පියාණන් වහන්සේ ඒ අරමුණු කළ අවස්ථාව පිළිබඳව යම් පසුබිමක් හැටියට මේකට හේතු වුණේ අර එක්තරා භික්ෂුවකට ඇති වූ ගැටලුවක් ඒ ගැටලුව කුමක්ද ඒ තුන්තන් වේලාවට කිසිත් අදහසක් ප්‍රශ්නයක් මොකද්ද අත්ථ ඉමේ සත්තාරෝ මහ භූත අපරිජේතා නිරුද්ධං එතන නිරුද්ධති කියන වචනය මේ පළමුවෙන්ම මේ භික්ෂුවට ඇති වුණු මේ නිරුද්ධති කියන වචනයත් සම්බන්ධ ප්‍රශ්නයක් ඒ කියන්නේ කොතැනක නම් මේ සතර මහා භූතයෙන් පඨවි ආපෝ තේජෝ ආය කියන සතර මහා භූතයෙන් විරුද්ධ වේද කියන ප්‍රශ්නයයි මේ විචුවට ඇති වෙන්නේ ඉතින් මේක විරුද්ධ වෙච්ච තැන සොයාගන්න දිව්‍ය ලෝක පාස් කරගෙන දිව්‍ය ලෝක සංකල්ප ලෝක ඔස්සේ මේ විචුව කලින් ගියා අපි උදාහරණ කලින් සඳහන් කළා මේකේ මහා ප්‍රශ්නය වීම කියන විදිහට එයි මෙච්චර දුර ආවේ බුදු පියාණන් වහන්සේ දෙද්දි කියලා බුදු පියාණන් වහන්සේ ළඟට යවුවා යවා බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම කළේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීම නෙවෙයි. මානව මේ ප්‍රශ්නය අසු හැටිම වැරදි. ඊට පොඩි සංස්කරණයක් සුද්ධ කිරීමක් කරන්න. කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නය සුද්ධ කළා දුන්න කලින් කොහොමද සුද්ධ කළේ? අත්ථ ආපෝච පටවි තේජෝ වායෝ නදාදති අත්ථ දීඝංච රස්සංච අනුචූලං සුභා සුභං අත්ථ නාමංච රූපංච අතිසං උපරුද්ධති මෙන්න මේ විදිහට යහන්න ඕනේ කියලා එතන බුදු පියාණන් වහන්සේගේ නිරුච්චති කියන වචනේ උපරුච්චති කියන වචනේ. අන්න එතන විශේෂත්වයක් තියෙනවා. කත්තාපෝප පතවි තේජෝ ආයෝ නගාධති. එතන අමුතුම වචනයක් තියෙනවා නගාධති. කොතැනක නම් පතවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත ධර්ම නගාධති. නගාධති කියන්නේ ප්‍රතිෂ්ඨාව පිළිපීමක් නොලබයිද? මේ කියන ධාතු හතර ප්‍රතිෂ්ඨාව පිළිපීමක් කොටිම කියනවා නම් අර ගාධති කියන වචනය යොදන සමහර විට ජලාශයට ගැඹුර නැනීමට. දැන් අපි අර කලින් කියපු ඒ උපමාවත් ටිකක් පිළිගන්න ගන්න පුළුවන්. පතරේ රූප සංඥාව මගින් අර විඥානයේ ගැඹුර මනිනවා කියලා කියනවා. මේ ධාතු හතර ප්‍රතිස්ථාවක් නොලබන්නේ කොතැනද? කත්තාපෝත පතිවිතේ වායන දාදති. ඒ වගේම කත්ත දීගන් කරස්සන්ට අනුතුලං සුභා සුභා. දිග කොට අනුස්තුල සුභා සුභ ඒ වගේම රත්නාමන්ත රූපංච අපේතම් උපරුජ්ජති. ඒ වගේම නාමයක් රූපයක් සම්පූර්ණයෙන්ම උපරුජ්ජන. මෙතන නිරුද්ධති කියන වචනේ කිට්ටු කරගත්තේ නෑ බුද්ධෝණන් වහන්සේ. මෙතෙන්දී අමුත්පදයන්ට කරන දින ආරම්භ. මේ දාඨති ඒ වගේම උපරුජ්ජන. ඔන්නතන අපිට පේනවා අර නිරුද්ධති උපරුජ්ජති අතර යම් කිසි තියම් මාර්ථ ભેදයක් තිබෙනවා කියලා. මේක රහත කුමක්ද? මේ භික්ෂුව ඇති වුණු ප්‍රශ්නේ අත්තර වශයෙන්ම අර මේ කාලේ භෞතිකවාදීන්ට එහෙම ඇති වෙන විදි ප්‍රශ්නයක්. මේක මේ මිත්‍යා ප්‍රශ්නයක්. සතර මහා භූතයෙන් ලෝකයේ එහෙම නැත්නම් විශ්වයේ යම් කිසි තැනක නිරුද්ධ වෙනවා කියන එක කියන්නේ එක්තරා විදිහක න්‍යාය විරෝධී කියමනක්. එතකොට කොතැනක නිරුද්ධ වෙනවද කියලා අහුවාම ඒ තැන ගැන සඳහන් කරන්න වෙන්නේ සමහර විට ධාතුන් මුල් කරගෙන. අන්න හතවල් තැනේ කියනවා. මේක එක්තරා විදිහක ඕලාරික භෞතිකවාදී සාමාන්‍ය ලෝකයා අහන විදිහ ප්‍රශ්නයක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නේ සංශෝධනය කළේ. තමයි අහන්න තියෙන්නේ. සතර මහා භූතයෙන් කොතනකවත් කොතනද නිරුද්ධ වෙයි කියලා නෙවෙයි අහන්න තියෙන්නේ. සතර මහා භූතයිනොත් එපමණක් නොවේ. අර දිග කොට අනුස්තුල සුභ අසුභ ආදී ප්‍රඥාප්තියව ඒ ප්‍රඥාප්ති නාමය අතුරුපයක් මේවා උපරෝධණය වන්නේ කොහේද? සතර මහා භූතයෙන් නොපිහිටන්නේ කොහේද? අරවා උපරෝධණය වන්නේ කොහේද? අන්න එතකොට බුදු පියාණන් වහන්සේ මේ අර ලෝකයා මේ සාමාන්‍ය දෙයක් හැටියට කලකන මේ සතර මහා භූතයන් පිළිබඳ වෙන රූප සංඥා පිළිබඳ ප්‍රශ්නේ චිතට සම්බන්ධ කරලා ගන්නවා. සතර මහා භූතයන් ගේ හොල්ම තිබෙන්නේ මේ හිතේමයි. මේ ලෝක සත්‍යයේ හිතේ තමයි මේ සතර මහා භූතයන් හොල්මන් කරන්නේ. එතකොට මේ හොල්මන් කරන තැනින්මයි පන්නන්න ඕනේ. මේක ලෝකයේ යම් කිසි දිව්‍ය ලෝක, භ්‍රම ලෝක අතර තැනක් හෝ සක්වල කෙලවරක හෝ එනිති තැනක නෙවෙයි. එතකොට සතර මහා භූතයන් ඔවුන්ගේ හොල්මනු නතර කළ හැක්කේ මේ විඥානේ මේ සිතේම මේ සිතේ සිතේම අර ප්‍රඥා ප්‍රභාව ගෙනල්ලා ආලෝකය වෙනකොට අර භූතයින් කොහෙම නැතිලා යනවා වගේ සතර මහා භූතයන්ගේ බලපෑම නැතිලා යනවා ඒ හොල්මන් නැතිලා යනවා ප්‍රඥා ප්‍රභාව හමුවේ අන්න ඒක නිසා මේ අඳුරේ තමයි මෙන්න මේ සතර මහා භූතේ මේ රූප සංඥාවෙන් ලෝකයා කොළඹවන්නේ ලෝකයාගේ පිට බැඳලා අලවල කොටු කරලා කටු කරලා තබා ගන්නවා එතකොට විඥාණය කලින් තිබුණු ඇලී බැඳී කොටු වී පටු වී තිබුණු විඥාණය අභිසංකත විඥාණය අර්ථඥා ප්‍රභාවයෙන් අනිදස්සන අනන්ත සබ්බතෝප විඥාණයේදී සම්පූර්ණ විමුක්තිය ඇති වෙනවා. එන්න විදිහට ඒකට අපිට තේරුම් ගන්න පුළුවන් මේ විඥාණ අනිදස්සන ආදී ධාතාව ඇයි අපි තාම අතුවාගෙන යමක් කිව්වේ නැහැ. ඒක සමාජයේ දෝෂයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේක නිසා අපි අතුවාවේ මේ පිළිබඳව කරන විවරණයක් ඉදිරිපත් කරනවා. අතුවාචාරින් මහන්නේ බුද්ධඝෝෂ අතුවාචාරින් මහන්සේ සුමංගල විලාසිනියෙන් දීගනිකාය අතුවාවේදී මේ සෝවද්ද සූත්‍රය පිළිබඳව මේ එක් එක් වචනේ අරගෙන විග්‍රහ කරනවා. ඊට කලින් අපිට කියන්න වෙනවා මේ මූලික ධාතාව කලින් බුදු පියාණන් වහන්සේ අර භික්ෂුව ඇසූ ප්‍රශ්නය සංශෝධනය කළානේ අර සුද්ධ කළානේ. අන්න ඊට හේතුව පිළිබඳව අතුවාචාරින් වහන්සේ එක්තරා අදහසක් දක්වනවා. ඒ කියන්නේ අර භික්ෂුව කොතැනක මේ සතර මහා භූතෙන් නිරුද්ධ වෙනවද කියලා ප්‍රශ්නේ ඇතුවේ උපාදින අනුපාදින වශයෙන් ඒ දෙයක් මල්ලලායි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය අර විදිහට සංස්කරණය කළේ මේ උපාදින ශරීර මේ උපාදින වූ මේ උපාදා රූප පිළිබඳ සීමා කිරීම ඒ කියන්නේ මේ ශරීරයට මේ මනුෂ්‍ය ශරීරයට සීමා කරලා මේ ප්‍රශ්නය තේරුම් කරන ඕන නිසායි බුදු පියාණන් වහන්සේ අර ප්‍රශ්නය සම්පූර්ණ කළේ කියලා. එහෙම හිතාගෙන අර ඊටන් රක්තන් ආදී පද බංගරේ පස්ල දාතාව පිළිගන්න. කත්ත ආපෝත පතින් පූජෝ ආයෝන දාදති කත්ත දීගන්ත රක්තන් ආදී එතන සඳහන් වෙනවා. මේවා අටුවාචාරින් වහන්සේ තෝරන්නේ අර ප්‍රශ්න දාතාව කියන වචන පවා තෝරන්නේ මේ මනුෂ්‍ය ශරීරයේ උපාදින වූ ශරීරයට සීමා කරගෙන. ඒ අනුව තෝරනවා මේක සමහර විට කියන කොටත් සමහර විට කියන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මේක කොයිතරම් බලපෑනවාද කියලා තෝරන්නේ මෙහිමයි උපාදින්නංගේව සංඛාය පුස්පා මේ ප්‍රශ්නේ උපාදින්න අතුරු කරගෙනයි කියන්නේ දීඝං රත්තං කියලා කියන්නේ දිග කොට කියලා කියන්නේ අර පුරුෂයා අර යම්කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ උහ උහ මහත කියන බඳන දැන් උස බව කිසි බව පිළිබඳව මෙතන කියන්නේ දීඝං රත්තං අනු තුලං කියන්නේ තර කුඩා මහත් බව ශරීරය පිළිබඳව උපාදින්නංගේව සංඛාය ඒ විදිහ තමයි එතන තෝරන්නේ ඊළඟට සුභාසුභ කියලා කියන්නේ අර පුද්ගලයාගේ ශාරීරික ලක්ෂණවල ලක්ෂණ ස්වභාවය. එතකොට ওই දෙක දෙක පුදුලා ඊළඟට නාමන්ති රූපන්ති කියන එක ඔක්කොටම වඩා පුදුම විදිහට තෝරනවා. එතන නාමන් කියලා කියන්නේ අර පුද්ගලයාගේ නම, රූපන් කියලා කියන්නේ අර පුද්ගලයාගේ රූපය. දැන් මෙතන පේනවා අර තරම් ගැඹුරු අර නිවන පිළිබඳ ගැඹුරු ධාතා ධර්මයකට ආමුඛය ප්‍රස්තාවනාව වන මේ ධාතාවෙදිම අටුවාචාරින් මහන්සිය අර ධර්ම ජීවපක්ඛලිත වගේ මුලදීම ආදිතෝ අපරාධ මුලදීම වැරදි නැති වැරදි බවක් තියෙනවා. වැරදිමක් කරගෙන තිබෙනවා. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ශරීරයට සීමා කරලා අර්ථන ගැඹුරේ අර අර්ථයේ ධාතාවේ ගැඹුර යටපත් වෙන අන්දමට එක්තරා විදිහකට මෙතන තෝරලා තියෙනවා. අර දීඝං රත්නම් අමි කුලං ආදී පදවල තිබෙන සාපේක්ෂක ඉතින් ධර්මතාවය කියන්නේ මේ පදවල එක්තරා ඒ සබ්ද ධර්මයේ පිළිබඳව භාෂාව ව්‍යවහාර පිළිබඳව එක්තරා ධර්මතාවක් මෙතන යටපත් කියලා කියනවා. බුදකොට අනුස්ථූල කියලා කියන්නේ අර පුද්ගලයාගේ උවමහත නෙවෙයි මෙතන කියන්නේ. සුභාසුබ මේ අර සංයුක්ත පිළිබඳව සංකල්ප පිළිබඳව මේ ලෝකයේ තියෙන අර ද්වේෂිත ස්වභාවය නේද හැඟෙන්නේ. ඒ ඔක්කොම යටපත් වෙනවා අර මේක පුද්ගලයේ හැඩරුව හැටියට බලන්න. සංඛාන වශයෙන් කියලා ඒක තෝරන සංඛාන. ඉතින් අර ඔක්කොටම වඩා අර නාමන්ත රූපණ පිටින්නේ අර නමත් රූපයක් හැටියට ගැනීම මේ අත වශයෙන් අර විඥානමය දර්ශන කියන භාෂාව ඉදිරිපත් කරන්න කලින්ම අර අර්ථය ඉතාමත්ම විහිද බවට පත් කරගෙන තියෙනවා. ඒකට මේ විදිහට දිහිල් පරදනම දෙන්නයි ඊළඟට අර විඥාන අනිදස්සන ආදී ධාතාව තෝරන්නේ. ඊළඟට ඒ අර්ථ විවරණයත් අපිට පුළුවන් තරමින් සත්‍ය ප්‍රමාණයෙන් දුරක් යන බලමු. මේ හැම එකකටම සමාජයට පාළි පාඩක් කියන්න වෙනවා මේ දෙහිලා සමාජය බවට හැරෙන්න පුළුවන්. ඒතර විඥානං කියන වචනේ ඉඳලාම පටන් ගන්නවා ආචාර්ය මහන්සිය. විඥානං කිවි තත්ත විඥාතබ්බන්ති විඥාන. නිපානත් නාමයි. මෙතන විඥාන කියන පදය ඒකට නිරුක්තිය හැටියට දක්වන්නේ විඥාතබ්බන්ති විඥාන. දත්ත යුතිය කියන අර්ථයෙන් අඳුන වචනය. ඊළඟට ඒක නිවන බව එතන හඳුන්වන කොහොමද විඤ්ඤාතබ්බා. දපුතු දෙයක් කියන අර්ථයෙන් එතන විඤ්ඤාණ. මේ නිරුක්තියක් කියලා පෙන්නේ නැහැ. ඒ කියන්නේ දත්තයුතිය කියන අර්ථයෙන් විඤ්ඤාණම් කියලා කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. එපමණක් නෙවෙයි. නිවනට යෙදෙන පද රාශිය මේ අසංකත සංයුක්තිය පද 33ක්ම දක්වලා තියෙන කෙලවස්වල. ඒක තැනකවත් නෑ මේ නිවන විඥාන නම් හඳුන්වන පිටකන. ඇත්ත වශයෙන් සූත්‍රයේ කිසිම තැනක නිවන විඥාන නම් හඳුන්වලා නෑ. එතකොට මෙතන මේ මුල් වචනේම එතනම පිළිගන්න අමාරුයි. ඒ විදිහට තෝරනවා විඥාතබ්බන් විඥාන නිබ්බානත් නාම මේ නිබ්බාණයටම නමක් විඥානය කියන එක ඊළඟට අනිදස්සනන් කියන ඊළඟට තෝරන්නේ තදේතම් නිදර්ශන අභාවතු අනිදර්ශනනා. මේ නිවනම ඒකට නිදර්ශනයක් නැති නිසා ඒකට සමතල හැකි දෙයක් නැති නිසා ඒක අනිදර්ශන වෙනවා. අපි අර කලින් ඉදිරිපත් කළ මතත් එක්ක මේක සංසන්දනය කරලා බලන එකයි තියෙන්නේ. එකක්වත් අපි ඒකාන්ත වශයෙන් කියනවම නෙවෙයි. එතකොට මෙතන තෝරන්නේ අර විදිහට අනිදර්ශනන් කියන එක තෝරන්නේ නිදර්ශනයක් නැති නිසා. ඒකට උපමා කළ හැකි දෙයක් නැති නිසා ඒක අනිදස්සන නිවනම අනිදස්සන හැටියට හඳුන්වනවා. ওই දෙක විඥාන අනිදස්සන අනන්ත. ඊළඟට අනන්තන් කියන එක තෝරන්නේ විතරම ඒක තෝරන්නේ මේ නිවන පිළිබඳව උපාදාන්තයක්, වයන්තයක් හා හිතසාන්‍ය සත්‍ය අන්තයක්. ඒක අන්ත තුනක්ම දක්වනවා. අතුවාදාලි මහන්සේ කියනවා මේ නිවනට උපාදාන්තයකුත් නැත්නම් වයන්තයකුත් නැත්නම් හිතසාන්‍ය සත්‍ය කියලා කියන අර මැද අවස්ථාව ඒ කියන අන්තයක් නැත. අන්න ඒ අර්ථයෙන් නිවන අනන්ත වන්නේ. ඒ දෙක අනන්ත කියන බබුවත් තෝරන. විඥාන අනිදස්සන අනන්ත. ඊළඟට මේ ඔක්කොටම වඩා ව්‍යාකූල වෙන්නේ අත්වශයෙන් සබ්බතෝ බබන් කියන වචනේ තෝරන්න දිනාමයි. මේ සබ්බතෝ බබන් කියනක තේරීමේදී අටුවාචාරින් වහන්සේ මේ බබන් කියන වචනය තෝරන්නේ බබන් කියන පිටකනාමයි. සංසුක්ක් හැඳින්වීමට යොදන වචනයක් කියලා කියතයි මේ පබරන් කියන වචනේ යොදන්නේ. සාමාන්‍යයෙන් සංසුක්කට යොදන්නේ පපා. බලන්න ඒකල තියෙන්නේ. මෙතන අටුවාචාරින් තෝරන්නේ පකාරත් භකාරෝකත්. ඒ කියන්නේ පයන්නත් භයන්න ආදේශ වෙලා පපන් කියන දෙන්නුවට පබරන් කියලා මෙතන ඉදලා තිබෙනවා. ඇත්ත වශයෙන් වචනේ එතකොට ප්‍රබ්බතෝ පපරන්. හැම පැත්තෙන්ම තන්තකවල් කියන නිසා. ඒ කියන්නේ මේකට 아무තු විදියට විවරණයක් දෙන්නේ නිවන් නැමැති මහ මුහුදට බැසගැනීමට හැම පැත්තෙන්ම කමඨහන් පැන්තේතව ඉගෙන නිසා නිවනට සබ්බතෝ පබන් කියනවා. ඇත්ත වශයෙන්ම සබ්බතෝ පබන් කිව්වට එතන සබ්බතෝ පපන්නේ. මොන විදිහටද තෝරන්නේ? මේක කොයිතරම් දුරට පිළිගත්ත හැකිද කියලා නුවණින් කල්පනා කර බැලිය යුතු තිබෙනවා. මේ ඇත්ත වශයෙන්ම මෙතන පැන්තේත කතාවක් මෙතනට අවශ්‍ය නැහැ. පැන්තේත කතාවක් ඇඳාගෙන මේ පබහා කියන වචනේ යොදන්නේ ආලෝකය පිළිබඳවයි. ඊට වඩා ප්‍රකටව මේ සූත්‍ර ධර්මයේ පබහා වචන ඉදලා තිබෙනවා නිවන පිළිබඳව සම්බුද්ධෝපකම්. ඔන්න ඔය විදිහට සම්බුද්ධෝපකම් කියන වචනේ ඒ විදිහට තෝරනවා. ඒ තුමංගල විලාසිනවා වගේ. ඊළඟට විශේෂයෙන් තවත් කාරණයක් කියන්න සිද්ධ වෙනවා මධ්‍යම නිකායේ මධ්‍යම සංගයේ. ධම්මනිවන්තනික සූත්‍රයේ මේ විඥානං අනිදස්සනං ආදී ධාතාවේ මුල් පදයේ පමණ සඳහන් වෙනවා. ඒක එක්තරා සූත්‍ර ප්‍රදේශයක. විඥානං අනිදස්සනං ආනන්තං සබ්බතෝ භවං ආදී වශයෙන් ඒ බ්‍රහ්ම නිමන්ත්‍රණක සූත්‍රෙත් සඳහන් වෙනවා. දැන් අපි මේ අටුවාව ගැන මෙතන සඳහන් කළ නිසා මෙතන මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. මේ පපංච සූදනී අටුවාව කළේ බුද්ධ කොට ස්වාමීන් වහන්සේ. නමුත් එතෙන්දී අර දින විවරණය වෙනස් කළා කියලා. ඒ විවරණය අමුතුම මාර්ගයක් අරගෙන තිබෙනවා. මේ බ්‍රහ්ම නිමන්ත්‍රණක සූත්‍රවත් වාවේ. එතෙන්දී අර විඥාන අනිදත්තන අනිදත්තන කියන එක තෝරන්නේ එතෙන්දී අර කලින් වගේ නුවණට නිදර්ශනයක් නැතේ කියන විදිහට නෙවෙයි චක්කු විඥානස්ස ආපාතං අනුපදමනතෝ අනිදර්ශනං නාම. ඒ කියන්නේ ඇටට හම් වෙන්නේ නැති කියන එක. චක්කු විඥාන ආපාතයට ප්‍රමිනෙන නිසා ඇට පෙනෙන දෙයක් නොවන නිසා නිවනට අනිදර්ශන කියලා කියනවා කියලා ඒ විදිහට එතෙන්දි තෝරනවා. නිවන හැට බෑන් බලලා පලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා. ඊළඟට ඒ විදිහට අනිදර්ශන කියන එක තෝරලා සම්පූර්ණ පදන් කියන එක තේරීමේදී විකල්පාර්ථ කීපයක්ම දෙනවා. මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියලා අර්ථ ගණනාවක් දක්වනවා. පළමුවෙන් වගේ දක්වනවා සබ්බතෝ පබංති සබ්බතෝ සභා සම්පන්න නිබ්බානතෝහි අඤ්ඤ ධම්මෝ තප්පවතරව ගෝතිමතරව පරිසුද්ධතරව පණ්ඩරතරව නැති ඒ විදිහට පළමුවෙන් අර්ථ ලක්ෂණය කරනවා සබ්බතෝ පබං හැම දෙයකටම වඩා ආලෝකමත් ඒ අර්ථයෙන් නිවන සබ්බතෝපභාංගිය. ඊළඟට උට හේතුව දක්වන්නේ නිවනට වඩා අපපතරව ආලෝකමත් වූ හෝ ජෝතිමත් වූ හෝ ඒ කියන්නේ දීප්තිමත් වූ හෝ පිරිසුදු වූ හෝ සුදු වූ හෝ වෙන ධර්මයක් නැත. නිවන සුදු පාටයි කියන එකක් මෙතන කියන්නේ. එතකොට මේ කියන හැටියට නිවනට වඩා ආලෝකමත් නිවනට වඩා දීප්තිමත් සුදු වූ පිරිසුදු වූ දෙයක් නැති නිසා ඒකට සබ්බතෝ පහන් කියලා. මෙතන මේ නිරුක්ති දැක්වීමේදී සබ්බතෝ කියලා වෙන් කරලා ගැනීමත් අතුල්්‍යාර්ථයේ සමාන කිරීම අර්ථය ගැනීමත් එතන සුදුසු නෑ. ඒත් වශයෙන් සබ්බතෝ පහන් කියන එකේ අර දිශාර්ථය මෙතන කියන්නේ. හැම පැත්තෙම කියන එකයි ගැති යුත්තේ. මෙතන අරගෙන තියෙන්නේ සබ්බතෝ හැම දෙයකටම වඩා කියන අනේමයි මේ අටුවාවේ එතන විග්‍රහ කරලා තියෙන්නේ. ඔන්න ඒ විදිහට පළමුව අර්ථ කරගෙන ඊළඟ ඊළඟට තවත් එකක් කියනවා සබ්බතුවා පබ්බු. එහෙමත් නැත්නම්. එහෙම අරම ගන්නේ නැත්නම් ඊළඟට තවත් ක්‍රමයක් දෙනවා. ඕනගේ මුට එකක් පිළිගන්න. සබ්බතුවා පබ්බු. එහෙම නැත්නම් හැම දෙයකටම වඩා ප්‍රභූය. ප්‍රභූ කියලා කියන්නේ ප්‍රධානය. ශ්‍රේෂ්ඨ දිනාර්ථය. අර පබා කියන වචනයට කිට්ටු කළ වචනයක් නිසා ඒකත් අරගෙන කියනවා. සබ්බතුවා පබ්බු. හැම දෙයකටම වඩා පබ්බු. මෙතනක් කියනවා අසුබ දිසාය නාම නිබ්බාණං ලක්ඛේති නවත්තබ්බං අහවල් තන නිවන නැtei කියලා නොකිය යුතු නිසා පුරක්ඛම දිසාදිසු අසුබ දිසාය නාම නිබ්බාණං අත්ති එවිට පෙර දිගාදී කිසිම දිසාවක නිවන නැteiයි නොකිය යුතුය කියන අර්ථයෙන් ඒ හැම පැත්තෙම තියෙන නිසා ඒක ප්‍රභු කියලා කියනවා ඔය විදිහට තවත් අර්ථයක් දීලා ඔන්න ඊළඟට තුන්වෙනිම තමයි අර නිවන පිළිබඳව සුමංගල විලාසිනිය දක්වූ සංතක පිළිබඳ කතාවක් ඒකත් ඒ විදිහටම උපුටා දක්වනවා. එතකොට මෙතන මේ විවරණ කීපයක් දීමට හේතුව කුමක්ද? මේ තන් වටිනා ධාතාවක විද්‍යානන් වහන්සේ එකිනෙකට නොබලපෙන අර්ථ සහිතව නෙවෙයි මේ දේශනා කරලා තියෙන්නේ. මේවායේ අර්ථය යම්කිසි හේතුවක් නිසා, ඓතිහාසික හේතුවක් නිසා මේ අටුවාචාරින් වහන්සේලා බොහොම උත්සාහ කරලා මේ ධර්මයේ රැකගන්න උත්සාහයක් දරලා තියෙනවා. නමුත් අවසනාවකට වගේ යම්කිසි හේතුවක් නිසා මේ ගැඹුරු නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර රාශියකම වෙන එකක් තබා පාඨාන්තර පිළිබඳව සූදියක් නැතිව අටුවාචාරින් වහන්සේලාට කර කියාගත හැකි දෙයක් නැතිව මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙම ගන්නවා නම් මේ විදිහට පෙන්වන්න පුළුවන් කියලා ওই විදිහට අනියත වශයෙන්ම තියෙනවා ඒක නිසා මේක මේ මේ විදිහට තිබෙන නිසා අපත් මේ විදිහට පිළිගත යුතුද එහෙම නැත්නම් මේවා තේරුම් ගත යුතු යම් කිසි ක්‍රමයක් තිබෙනවා නම් ඒවා තේරුම් ගන්න උත්සාහ කළ යුතුද කියලා අපි මොනින් කල්පනා කර බැලිය යුතු තිබෙනවා දැන් මේනුත් අපට මේ අර මුලින්ම මුල්ම දේශනාවේදී අපි සඳහන් කළ අර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා මේ තථාගත ශාසනයේ තිබෙන ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා කල්යාණදී අභාවය කියනවාය මේවායේ ගැඹුරු අර්ථය යටපත් වෙනවායි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ අනාගත වාක්‍ය බොහෝ දුරට සම්පූර්ණයෙන්ම නෙවෙයි බොහෝ දුරට ඒක සත්‍ය වෙලා තිබෙන බවයි අපිට මේ විවරණ වලින් පෙනෙන්නේ අපි එතකොට මේ බ්‍රහ්මන් මන්ත්‍රික සූත්‍රය අපි දැක්වූ ඒ පාඨය නිබ්බාන අනිදස්සන විඥානය පිළිබඳ පාඨය සඳහන් වන්නේ එක්තරා එක්තරා විශේෂ ඡේදයකයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං තං පටවියා පටවිත්තේන අනනුභූතං ආපත්ත ආපත්තේන අනනුභූතං තේජස් තේජස්සේන අනනුභූතං වායස්ස වායස්සේන අනනුභූතං භූතානං භූතත්තේන අනනුභූතං දේවානං දේවත්තේන අනනුභූතං බ්‍රහ්මාණං බ්‍රහ්මත්තේන අනනුභූතං පජාපතිත් පජාපතිත්තේන අනනුභූතං බ්‍රහ්මාණං බ්‍රහ්මත්තේන අනනුභූතං ආභත්‍රාණං ආභත්‍රත්වේන අනුභූතං සුභකින්නකාන සුභකින්නකත්වේන අනුභූතං විහත්‍රාණං විහත්‍රත්වේන අනුභූතං අභිභූත අභිභූතේන අනුභූතං සබ්බත් සබ්බත්වේන අනුභූතං ආදී වශයෙන් අන්න ඒ විදිහටයි මේ extra අමුතු ඡේදයකයි මෙතන මේ විඥානං අනිදස්සනං ආදී පාඨයේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය සඳහන් වෙන්නේ. ඒ සූත්‍රය ගැන අපි කලකිරීම යොමු කරන්නට වටිනවා. මක් නිසාද එතනින් අර අනිදස්සන විඥානයේ ස්වභාවය පිළිබඳව යම්කිසි ගැඹුරු කාරණා රාශියක් මතු කරගන්න පුළුවන් නිසා. මෙතන මේ සංකල්ප 13ක් මෙතන ඉදිරියට තිබෙනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පදං අනිදස්සන අනන්ත සබ්බතෝ පද වූ මේ විඥානය තං පඨවියා පඨවිත්තේන අනනුභූතං එය පෘථිවියේ ප්‍රතිවිත්වේ පඨවියා පඨවිත්තේන අනනුභූතං පෘථිවියේ ප්‍රතිවිත්වයට යටත් නොවුවා පඨවියා පඨවිත්තේන අනනුභූතං ආපස්ස ආපත්තේන අනනුභූතං ඒ වගේම ආපෝ ආපෝ ධාතුවේ ආපෝ ස්වභාවයට යටත් නොවුවා ඒ විදිහටම තේජෝ ධාතුවේ තේජෝ ස්වභාවයට වායු ධාතුවේ වායු ස්වභාවයට භූතයින්ගේ භූතත්වය ඒ ඉන්දියේ දේවත්වයේ දක්ම ඉන්දියේ දක්මයත්වයේ පජාපතිගේ පජාපතිත්වය ආභාසර කායික දෙවියන්ගේ ආභාසරත්වයේ ওই විදිහට මේ දැන් මේ අපි පාඩිය ප්‍රකාශ කරනකොටම දැනෙන්නේ නැති අර පඨවිත්ත දේවත්ව බ්‍රහ්මත්ත ආදී පදයක් යෙදුන කීප වරක්ම එින් කියවෙන්නේ මේ කියන සංකල්පවලට ලෝකයා දෙන යම්කිසි ස්වභාවයක් සත්‍යතාවක් තිබෙනවා නම් දැන් පඨවිය පඨවිය පඨවිත්වයක් තියෙනවා කියලා ලෝකයා විශ්වාස කරනවා පොළොවේ පොළොව බවක් තිබෙනවා පොළොව ස්වභාවයක් ආපෝ වියේ වියේ ස්වභාවයක් තිබෙනවා මේව දැඩිව ගන්නවා ලෝකයා. මෙන්න මේ විදිහේ මේ ගත්තු මේ කල එහෙම නැත්නම් මේ ස්වභාවය පටවිත්වය ඒ පමණක් නෙවෙයි දේවානම් දේවත්වයේ දෙවියන්ට දේව ස්වභාවයක් තිබෙනවා කියලා හිතනවා. දේවානුභාවයක් දෙවියන් ස්වභාවයක්. බ්‍රහ්මයට බ්‍රහ්ම ස්වභාවයක් තිබෙනවා කියලා කියනවා. ඔන්න විදිහට මේ කියපු මේ කියන ස්වභාවය අර අනිදස්සන විඥානික බල නොපාන බවයි මෙතනින් මේ කියවෙන්නේ. දල අර්ථයේ සාමාන්‍ය අර්ථයේ මේ සූත්‍ර දේශනාවේ මේ ධර්ම නියන්ත්‍රණ සූත්‍රයේ සූත්‍ර කියවෙන්නේ පාඩේ අර අනිදස්සන විඥානයේ අර කියපු පඨවි ආපෝ තේජෝ වායු ආදී ධාතුන් වල අර දේව බ්‍රහ්ම ආදී සංකල්ප වල පිළින ඒ ස්වභාවයට යටත් නොවුවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර ඇත්ත වශයෙන් මෙතන මේ කථාන්තරයක් පිළිබඳව පරිසරයක් පසුබිමක් සමහර විට උපකාර වෙන්න පුළුවන්. අර බ්‍රහ්මයාට ඇති වුණු extra මිත්‍යා දෘෂ්ටියක් නිසා. මම නිත්‍ය සදාකාලිකය අජරාමරය කියලා ඒ විදිහට බක බ්‍රහ්මයාට ඇති වුණු extra මිත්‍යා දෘෂ්ටියක්. මේ නිත්‍ය සංඥාව තිරගන්න නිසා ඇති වුණු මානය විඳීමටයි බුදු පියාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා මෙන්න මේ සූත්‍ර දේශනාවත් මේ පාඩියත් තවත් ඒ විදිහේ ඡේද කීපයකින් එන්නතන් දේශනා කීපයකුත් කරලා අර බගබ්‍රහ්මයාගේ මානෙ දුරු කළා. දැන් මෙතන කියවෙන්නේ අර රහතන් වහන්සේගේ විඥානය. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ මේ එහෙම නැත්නම් මේ විමුක්ත පුද්ගලයාගේ අනිදර්ශන විඥානය මේ කියාපු අර සතර මහා භූතයන්ගේ ඊට අයත් ස්වභාවයෙන් ඒ වගේම දේවත්වයේ ධර්මත්වයේ ආදී සංකල්ප වලට ලෝකේ ආරෝපණය කරන සත්‍යතාව. ඒවට යටත් වෙලා නැද්ද? ඒවා මේ විඥානයේ නොපිහිටයි. කියන අදහසයි මෙතන කියෙන්නේ. අද එතකොට අපි එතන අතර කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.